වේදනාන් පස්සන වඩන ආකාරය පහදා දෙන්නේ. සංවේදනා සහ වේදනා යන එකටද. සංවේදනාවේහි උපේක්ෂා වේදනා අන්තර්ගතනව නාම ආකාර වේදනාන පස්සනාව ප්‍රශ්න ඇති උදාහරණ සමග පහදා දෙන්නේ වේදනාව නාම ධර්මයක් රූප ශරීරයේ දැනේ මේ ගැන පහදා දෙන්න නැහැ. මේකෙන් කොනාට ඉස්සලා කරත් ඉස්සලා වෙන්න හදනවා. වේදනාන ප්‍රශ්න කියලා මොකක්ද කරන්න හදන්නේ. කරන්න හදනකොට අනනවා. වේදනාන ප්‍රශ්න වහනා ගන්නකොට එන එකක්. කරන්න තියෙන දෙයක් නෙවෙයි. හේතන එකක්. එනවා මේ මේ ප්‍රශ්නේ මතුවේනේ අද තියෙන භාවනා ක්‍රම කායන ප්‍රශ්නාවට බර දෙන භාවනා ක්‍රම තියෙනවා. වේදනාන ප්‍රශ්නාවට බර දෙන භාවනා තියෙනවා. චිත්තාන ප්‍රශ්නාවට බර දෙන භාවනා තියෙනවා. ධම්මානුපසනාවට බරගෙන භාවනා කරනවා. ඒ ඒ ගුරුවරු කායන ප්‍රශ්න අවශ්‍ය නැහැ වේදනාන ප්‍රශ්න කිරුවොත් ඇති කියන විශේෂ හේතු දැක්වීම කරනවා. චිත්තානුපස්සන උගන්වන කට්ටිය කායන ප්‍රශ්න වේදනාන ප්‍රශ්න ඕනේ. චිත්තානුපස්සනෙන් පටන් ගන්නවා ලැබෙන ආනිසංසයක් ක්‍රම වේද ගැන කතා කරනවා. තව කට්ටියක් කියනවා කායන ප්‍රශ්න වේදනාන ප්‍රශ්න චිත්තානුපස්සන කියන්නේ මොන්ඩෝරියර. එළින්ම ධම්මානුපස්සනකට යනවා කියලා කියනවා. ඉතින් එහෙම කෙනෙක් ගාව කියලා මේ ප්‍රශ්නව ගණන් කියලා දෙයි. මා ළඟ තියෙන්නේ මම හැමදාම බිකිනස් මයින්ඩ් ගන්නද. කායන ප්‍රශ්නයක් පටන් ගන්න ඒක බහම ඇතගෙන යයි. එතකොට ආයේ මේ මේ කොතදී කොතනදී කායන ප්‍රශ්න කරලා පොඩි වේදනා ප්‍රශ්න පටන් ගන්න කියන ප්‍රශ්නයක් ඉන්නේ ඒ ආවනම් පැහැදිලිව දෘෂ්ටික කියලා දෙන්නේ වැරදි දෘෂ්ටියක්. ඒකට පොර ගන්නක හොඳ නැහැ. ඒකට මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ වෙන්නේ මේ මොකද දෘෂ්ටියට උත්තර දෙන්න. දැන් වේදනා ප්‍රශ්නාව කියන එකත් කායන ප්‍රශ්නාව වැදුනට පස්සේ උදා කුමරේ වසල වෙනකොට පස්සේ ඒක කැක්කේ දෙනවා ඒක උතුර වැටෙනවා දෙවෙනි කුමරට. ඒක ප්‍රශ්න පස්සේ තුන්වෙනි එකට වැදෙනවා. ඊට පස්සේ හතරවෙනි එකට වැටෙනවා. උදේට පිරෙන්නේ නැතුව පල්ලයට දාන්න හදනවා කියන කියන්නේ සයිකම් කරලා ගන්නනම් පුළුවන් ඔක්ක දෙක අපලා. ඒක උඩ කුමර ගහුත් වෙනවා. එනිසා බුදුරජාණන් කියන අනුභව ගිරිය අනුභව දීක අනුභව ප්‍රතිපදාව. අනුකූලයෙන් යන්න කලබල වෙන්නේ කලබල වෙච්ච ගමන් වෙන්නේ මොකක්ද අර අනිරාකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න මේ උගතුන්ට වෙන කිස්සුවක් මට කියන්නේ දන්නවා කියන හිතන කටට වෙන කිස්සුවක් ඒ නිසා ගුණා ඉස්සර කරගෙන යන කරත් ඊට පස්සේ ගන්නේ නැහැ කරත් ඉස්සර කෙරුවොත් ගුණා දැනනවා නිසා මේක මට නම කියයි අහලා ගන්න කිව්ව ළඟට කියන මේ ප්‍රශ්නය වුණොත් උත්තර දෙනවා හොඳට කියලා. මට මට ඕනෙකමක් නැහැ කවුරක්වත් නම ගන්නේ නැහැ. ඒක නිසා කායන වසන, වේදන වසන, චිත්තාන වසන, ධම්මාන වසන, අභිධර්ම දින්නේ මුක්තත්ත් වේවා. එළඹිච්ච දේ සතිය පිටවන. එළඹිච්ච දේ සතිය පිටවන. එතකොට ඒක අරගෙන යනවා. එතකොට ආශ්චර්යවත් විදිහට දවසට තේරෙයි මේ ධර්ම මම හිතලවත් තිබුණේ නැහැ. දන්නේ නැහැ දැන් සියල්ලම මා කරා පැමිණෙන්න පටන් ගන්නවා. හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන ගියොත් දෙන්නේ අර මූලික අපි අපි විසින් අනිවාර්ය දීතු අවධානය පැත්තකට යනවා. ඒ ප්‍රයොරිටි සිලෙක්ෂන් එක නැති වෙනවා. ඒ නිසා වේදනාපසන කිසිසේත්ම බය වෙන්න එපා. කායපසන මල්ල පිළිච්ච ගමන් යන්නේ වේදනාපසනාව තමයි. නමුත් මේ භාවනා අපි මොකද මේ මන කරගෙන යනකොට සමහර වෙලාවල් වලට මේක මුල ධර්ම විස්තර කරනවා. නමුත් යෝගාවචර ප්‍රතිවාදයෙන් මතක තියාගන්න ඕනේ. සැලයන් හැටි නැස ගන්න එක තමයි කියන්නේ. එහෙම නැත්නම් අනුකූප කියා. අනුකූපී ප්‍රතිපදාවෙන් යනකොට ආසවිම ආදී සංකීර්ණතාවක් තියෙනවා. ඕම සරලව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දැකෙන්න කොහේ නිසා හැමදාම නිකන් මේ පන්තිල ගාන පංගුවක් ගන්නවා වගේ හැමදාම කියන බිග්ිනර්ස් මයින්ඩ් එක ට්‍රේන් කරනවා. මට ඕන කරලා තියෙන්නේ ඉඳගත්තර පස්සේ ඉඳගෙන ඉන්න එක බව දැනගන්න. ඊගාවට ආස්වාදයෙන් අසුනොත් ආස්වාදයක් එක්ක ඉන්න එක. ඊට පස්සේ මතු වෙන ආස්වාද පසු වෙන මත වෙන ආස්වාද ප්‍රසවාසයට සතිය පිහිටවනකොට ඒකේ ඔක්කොම තියෙනවා. ඒ ඥාන සතිය වැඩෙනකොට ඒ ඒ අවස්ථාවල් වචන විදියට පොත්ත ගලවන්න වගේ මේ පොත්ත ගලවනකොට අර පොත්ත මතු මේ ගලවනකොට තව පොත්තක් මතු මේක ගලව ගලව යන එකයි තියෙන්නේ. ඒ උඩ පොත්ත තියදී අර පොත්ත අල්ලන්න ගියත් ඒ ඒක හරියට වැඩක් නෙමෙයි. ඒ නිසා මේ ප්‍රශ්න කියමු මම බණ ඉදිරියට යනකොට මතු වුණොත් ප්‍රශ්නට අදාළ කොටස් ඒකට සම්බන්ධ කරගන්නු ප්‍රශ්නිත කරන ගෞරවයක් වශයෙන්. යම් පාපකරණයක් පවක් බව දැනගෙන කිරීමෙන්ද නොදැන කිරීමෙන්ද වැඩි පාපයක් සිදුවන්නේ. මේක මේ ඒක ඒකම මම හිතන තවත් පැත්තක් තමයි කරන ලද අකුසලයක් ගැන පසුතැවිලි වීමක්. තීනේ හෝ මතක් කිරීමෙන් පාපයේ වෙනසක් සිදු වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. නමුත් ඉස්සරහා මතුවලා තියෙන්නේ පාප කර්මයක් පාප කර්මයක් බව දැනගෙන කිරීමෙන්ද නොදැන කිරීමෙන්ද වැඩි පාපයක් සිදු වෙන්නේ කියලා. මම තමයි අහන්න බලන්න සලහන්නේ. ඒක පාප කර්මයක් ගැන දැනගෙන පාපයක් නෙවෙයි. දැන් දැනගන්න ඕන. හරි? සතිය කියන එක දැන් මේ ප්‍රශ්න තමයි ඊට ඇවිල්ලා නැහැ. සතිය මේක කියලා කියන්නේ පාප කර්ම පාප කර්මව දැනගෙන කරන පාප කර්ම පාප කර්මව නොදැන කරනවා. මේ දෙකෙන් ධර්ම අකුසලේ වැඩි වෙන පාපේ වැඩි සිද්ධ වෙන්නේ ධර්ම වෙන්නේ දැන දැන කිරීමෙන්ද නොදැන කිරීමෙන්ද? නොදැන කිරීමෙන් කියන්නේ සිද්ධ වෙන්නේ කියලා. ඒක ඒකත් නෑ මේ කතා කරන්නේ. ඒක නෑ කතා. ඒක මෙහා පැත්තේ තියෙන කාම ප්‍රශ්නේ. පාප කර්මයේ බරපතලකම සිදුවෙන්නේ දැනගෙන කිරුවොත් නොදැන කිරුවොත් කියන්නේ. දැනගෙන කිරුවොත් පාපේ වැඩි. සබහාය මාස දෙකක්ද තියෙන එකද නැහැ. ආහාරයේ තියෙන රසයෙන් අස්තරමදී ඉස්මයි. දෙවියන්ගේ ඉස්මේ ඇතුලේ කොහොමද කියන්නේ? ඒක නෑ කියන්නේ. දැනගෙන කරනවා නම් පව් අඩුයි. ඒක දැනගෙන කරනවා නම් පව් වැඩි. ওই දෙකෙන් දැන් සබාව කොතනද ඉන්නේ කියලා මම දැනගන්න. දැන් දැනගෙන කරනකොට පව් වැඩි කියනවා. මේ මාත් කියනවා දැනගෙන කරනකොට පව් අඩුයි කියලා. ඒ කියන්නේ මේකත් සංඥා කියන්නේ පාපේ පාපේ බව දැනගෙන කිරීම පව් අඩුයි පාපේ පාපේ බව නොදැන කිරීම පව් වැඩි. ප්‍රාණඝාතයක් පරණඝාතයක් වෙන්න අනුපාත සම්බන්ධ වෙනවා ඒකට අපි දැනගන්න අන්තිමට කියලා ඒක බුදුරජාණන් ඒක අපි දැනගන්නේ මේ කවදාද? ඒකවල දුන්නේ පාපදී. නමුත් අපි පාරාට යනවා කුණී කෙනෙක් පාපකට ඇගෙන යනවා. ඒක පාරකට ඒක පාප. නමුත් පාප වෙන්නේ නැහැ. ඒ යන මනුස්සයා නෑ කුංගියගේ පැත්තෙන් හඳුනන මොකද වෙන්නේ කියලා. ඒක නෙවෙයි ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ වෙන එකක් ප්‍රශ්නේ වෙන එකක් දැන් අපි අපි මේ වගේ තැනකට සම්බන්ධ වුණාට පස්සේ අපි දැනගන්න මේ මේ මේ දේවල් කළ යුතු නොකළ යුතු දේවල් කියලා මොකද අපි සීලයක පිළිලා සමාධි කියලා ප්‍රඥාවක පිළිලා අපි ගෙදර ආයත් එක්ක සම්බන්ධ වෙනවා නැවත කියලා. ඒකත් ඒගොල්ලෝ කරන්නේ මෙච්චර දියුණු අවබෝධයක් නැහැ දැන්. දේවල් පිළිබඳව එච්චර අවබෝධ නැහැ. මම කියන්නේ මෙහෙම. අපි මෙතෙන්දි පුරුදු වෙනවා කතා නොකර ඉන්නේ හොඳයි කියලා. ඒක අපි දන්නවා භාවනාවට අත්‍යවශ්‍ය වෙනවා. ගෙදර ගියාට පස්සේ අපි ඒගොල්ලන්ට කියන්න කිව්වොත් කතානකොට ඉන්නේ හොඳයි කියලා අපිට කවදාකවත් දෙන්න බෑ. ඒත් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒක දන්නේ පාපයක් හරි ඒක ඒක හානියක් ඒගොල්ලෝ දන්නේ නෑනේ. එහෙම නැත්නම් අපි කියනවා පෙච්ච සුටේ සිගරට් බොන්න එපා. ඔපරේෂන් සිස්ටර් කටට විසිටර්ස්ලා ගන්න එපා. ඒක සාමාන්‍ය සම්මත ක්‍රමෙ නෙවෙයි. නමුත් ඒ පෙච්ච සුටේ සෙල්ලම් කරන්න බෑ. ඔබ මෙතන කතා කරන්න බෑ. ඒක ගමේ තියෙන අපි කතා කරන්නේ යන්නේ ඒක අපිට ඔප්පු කරලා දෙන්න බෑ. ඒ මොකද අපිට පාපය පිළිබඳව හොඳ සියුම් අවබෝධයක් තියෙනවා. පාපය කියලා කියන්නේ සීලයට බලපාන එක නෙමෙයි අපි දැන් කරන්නේ සමාධියට ප්‍රඥාවට බාධක හැමදේම අපි ගණන් අරගෙන කියන මොකද අපි බොහොම සියුම් කරුච්චක් කරන නිසා. ඉතින් ඒකකොට අනික් කටයුත්තක අවබෝධ කරගන්න බෑ. මේකෙදි ඇත්තටම අපේ ආගම සම්බන්ධ අපේ බුද්ධිය ධර්මයේ පිළිබඳ බුද්ධියත් ගත්තාම තුක්ෂිපූර්ණයි. ඔළුවෙන් හිටගෙන තියෙනවා. හරි අමාරුයි මේ මේ මේ මත පිළිබඳව හැවාසනයක හැවාරලා දාන පරිණාමයට පස්සේ නේද සිද්ධ වෙන්නේ එකම එක ශීර්ෂයක විපස්සනා විතරයි. සීලෙදී වෙන්නේ නැහැ සමාධියදී වෙන්නේ නැහැ. සීල